پانی دشمکا مجھ کو شاید نہ کہو بی اس صاحب میں نے درد وغیرہ کتنے کیے جمع تو دیوان ناز کی उसके लब की भारत සිනමාව රසවත් කර මියුරු ගීතාවලිය මధుර සංජලි මధుර සංජලි කතා චුදාගෙන මේ තේමානාදයෙන් ඔබට කියන්නේ ಭಾರತ සිනමාවේ ගීත රසවිඳින ලැබෙන මඟ නිකම්ම ගීත නෙවෙයි සිනමාව රසවත් කරපු ආදමණීය ගීත. ඒ වෙනුවෙන් තමයි මధుරසාංජලි ඔබට මෙලෙස අපි සමීප කරන්නේ. අදත් බොහොම ආදරයෙන් මේ මිහිරිය අවුද ගන්න ඔබට ආරාධනා කරමින් අපි අහන්න ලබා දෙන්නේ 1952 වසරේ පෙරගත වුණු ආනි චිත්‍රපටයේට ලතා මංගেশකර ගැයූ වාචක ශකීබ් බදාමි ලතා මංගেশකර් මේ ගීතය ගායනා කරනවා චිත්‍රපටයේ නින්නි වෙනුවෙන් දිදිත් කුමාර් සමග නින්නි ප්‍රධාන චරිත රංගපෑවා. මෙතුණේ අපි මීළඟ ගීතය තෝරාගන්නේ 1954 තිරගත වුණු මස්තානා චිත්‍රපටයෙන් මස්තානා චිත්‍රපටයේ මෝතිලාල් සමගින් සුල්තානා කුල්දීප් තමයි ප්‍රධාන චරිත රඟපාන්නේ. දැන් මෝතිලාල් පිළිබඳව කතා කරද්දී 1930 දශකයේ සිනමාවට පිවිසලා දක්ෂ රංගන ශිල්පියෙකු බවට පත් වුණු කෙනෙක්. ඔහුගේ විශේෂත්වයක් තියෙනවා මේ ස්වභාවික රංගන ශෛලියක් සතු සිනමා ශිල්පියෙකු විදිහට තමයි ඔහු ප්‍රකට වුණේ. Tamanගේ සැබෑ ජීවිතයේ හොඳ මහත්මා ගතිගුණ වලින් හෙබි පුද්ගලයෙකු බවට තමයි මොහු පිළිබඳව ಭಾರತ සිනමාවේ අපිට තොරතුරු හොයා බලද්දී සඳහන් කරන්නට පිළිවන්කම ලැබෙන්නේ. මේ වගේ ප්‍රේක්ෂක විචාරක ප්‍රසාදය ඉහළින් දිනාගත්තු කෙනෙක් තමයි මෝතිලාල් කියන්නේ. මස්තානා 1954 නිෂ්පාදනය කළා black and white movies අධ්‍යක්ෂණය කළේ එච්.එස්. රවයි සංගීතවත් කළා මදන් මෝහන් දීපද රචකයා රාජේන්ද්‍ර ප්‍රිෂන් ගීතේ ගායනා කරන මොහම්මද් රෆි මොතිලාල් දෙනුන් චිත්‍රපටයේ ඔබට මතක් වේවි සුරතලි චිත්‍රපටයට එච්.ආර්. ජෝතිපාල ගායනා කළ සිරියාමේ සාරා නැගීවි හද මෝර Thank you. Thank you. පස්සේ ඊළඟට යන ගීතය තමයි තාම රසවත් වූ ගැයුමක් විදියට කිෂෝර් කුමාරගේ මේ ගීතය ඔබට හඳුනා ගන්නට ලැබේවි. රාජේෂ් ඛන්නා සමගින් මුම්තාස් තමයි ප්‍රධාන චරිත රඟපාන්නේ මේ චිත්‍රපටයේ. දැන් මුම්තාස් කිව්වම ඔබ දන්නවා ಭಾರತ සිනමා විශේෂයෙන්ම 69 76 කාල සීමාවේදී අ, සුරූපී දක්ෂ රංගන ශිල්පිනියක බවට පත් වුණු කෙනෙක්. ඇය මුල් කාලයේදී අ, සුළු චරිත තමයි ಭಾರತ සිනමාවේ රංගන දායකත්වයේ සඳහා අ, ඇයව තෝරාගත්තේ. නමුත් පසු කාලයේදී අ, ප්‍රධාන චරිත වලට Taman තෝරා ගැනීමත් එක්ක විශාල ආදායම් ලබන රංගන ශිල්පිනියක බවට පත් වෙන්න මුම්තාස්ට හැකියාව ලැබුණා. 1970 සච්චා ජූතා 1970 ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම චරිත නිරූපණයට හිමි සම්මානය දිනා ගන්නවා රාජේෂ් කන්නා සත්‍යදීප චිත්‍රපටයෙන් චිත්‍රපටය නිෂ්පාදනය කළේ විනෝද් දේශායි අධ්‍යක්ෂකවරයා මන්මෝහන් දේශායි සංගීතවත් කලා කල්යන්ජී ආනන්දජී ගීපද රචකයා ඉන්දීවර් ගීතේ ගායනා කරන කිෂෝර් කුමාර් කෞදරජා චිත්‍රපටයට එච්.ආර්. ජෝතිපාල ගායනා කළා පන්දම් අල්ලා ගත් නම් දුරු නාමේ යනුවෙන් چہرہ جھوٹا دل کو دیکھو وہ چہرہ نہ دیکھو چہروں نے لاکھوں کو لوٹا دل سچا اور چہرہ جھوٹا دل سچا اور چہرہ 222636 අපේ මේ දුරකථන අංක වෙන් කරවා තිබෙන ඔබේ අදහස් යෝජනා චිත්‍රපට ගීතයක් තියෙනවා නම් ඔබට මතකයි මෙන්න මේ ගීතය අහන්න කැමැත්තක් තියෙනවා කියලා එයත් පැහැදිලිව අපිට මතක් කළොත් එහෙම නැත්නම් අපේ ලිපිනේ නිෂ්පාදක මද්රසාංජලි රන්ජිත් ශ්‍රී ලංකා ගුවන් විදුලිය දඹුල්ල කියන ලිපිනයට ලියලා එවන්නත් පිළිවන්කම ලැබෙනවා. අපි නූතන් සමගින් රාජ් කපූර් රංගන දායකත්ව ලබා දුන්නු චලියා චිත්‍රපටයේ ගීතකතයන් 1960 පෙරගත වුණු ලලිත් මහත්මයා නූතන් කිව්වම අපි දන්නවා එය දක්ෂ චරිතාංග නිලියක් විදිහට තමයි ಭಾರತ සිනමාවේ ප්‍රකට වුණේ විශේෂයෙන්ම 50 60 70 කියන දශකවල ಭಾರತ සිනමාවේ ජය කෙලි නන්වපු රංගන ශිල්පිනියක් ඇය නිෂ්පාදනය කළ චලියා සුභාෂ් දේශායි අධ්‍යක්ෂකවරයා මන්මෝහන් දේශායි කල්යාණ්ජී ආනන්දජී සංගීතවත් කළ කමර් ජලාලාබාදී نئے گیتے گی پد رچ کیا گیتے گانا کلا مکیش چترپٹی راج کپور آپ کی سبحان اللہ ہائے اللہ سورت آپ کی سبحان اللہ دم دم ڈگا ڈگا موسم بھی گا دن پیے میں تو گرا میں تو گرا میں تو گرا ہائے اللہ سورت آپ کی سبحان اللہ तो गिरा हाय अल्लाह सूरत आपकी सुभान නවතුණු ගීත තමයි මේ විදිහට අපි භාරත සිනමාවෙන් ඔබට රසවින්දනය කරන්න ලබා දෙන්නේ. අපි ඊළඟට තෝරා ගන්න ආශා භෝස්ලේගේ ගීතයත් මම හිතනවා ගොඩක් දෙනෙක් කාලෙකින් අහන්නේ තාම රසවත් ගීතයක් බවට පත් වෙවි. මීනා කුමාරී සමගින් අශෝක් කුමාර් තමයි ප්‍රධාන චරිත රංගපෑවේ. දැන් ಭಾರತ සිනමාවේ සමහර රංගන ශිල්පීන් මේ Tamanගේ රංගන දායකත්වයත් එක්ක ඒ චරිතවලින් ප්‍රසිද්ධත්වයට පත් වෙලා හිටියා. ඒ වගේ කෙනෙක් තමයි අශෝක් කුමාර් කියලා කියන්නේ. මේ ඉන්දීය සිනමාවේ සීයා කියන විරුදා වංශාවලිය ලත් සිනමා රංගන ශිල්පියා බවට අශෝක් කුමාර් පත් වෙලා හිටියා. ඔහු 1911 වසරේ ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා තමයි උපත ලැබුවේ. පරිණීතා 1953 නිෂ්පාදනය කළේ අශෝක් කුමාර් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ බිමල් රොයි සංගීතවත් කළ අරුණ් කුමාර් මුඛර්ජී ගීත රචකයා භරත් ව්‍යාස් ගීත ගායනා කළ ආශා භෝස්ලේ ඔබට මතක ඇති සිංහල චිත්‍රපටයක් මාතලන් මාතලන් චිත්‍රපටයේ එකම එක ගීතයක් පමණයි තිබුණේ අනුකාරක ගීතයක් දිනේ දිනේ සෞසීනී පෑදීලා ශාන්ති අන්න ඒ ගීතය කලාශූරණී ලතා වල්පොල ගායනා කළේ මේ පර්ණිතා චිත්‍රපටයේ ආශා භෝස්ලේ විසින් දැන් ඔබ රස විඳින ගීතයේ ගීතනුවරණය සතුට වෙන්න පුළුවන් 1963 තමයි මිතුරම පාරස්මිනේ තිරගත වෙන්නේ මහිපාල සමග ගීතාංජලි ප්‍රධාන චරිත රඟපාන දැන් මේ චිත්‍රපටයේ දෙන ගීත අතුරින් ලතා මංගেশකර සමගින් කමල් බාරෝත් ගායනා කරන මේ ගීතවල තමයි ගොඩක් දෙනෙක් කැමතියි කියලා අපිට මතක් කරලා තිබුණේ මූවිලෑන්ඩ් වෙනුවෙන් චිත්‍රපටයේ නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ බාබු භායි මිස්ත්‍රි සංගීතවත් කලා ලක්ෂ්මීකාන්ත ආරේලාල් ගීත රචකයා ෆාරුක් කේසර් ගීත ගායනා කරනවා ලතා මංගেশකර සමග කමල් බාරොත් චිත්‍රපටයේ ගීතාංජලි සහ හෙලන් වෙනුවෙන් Thank you. අපි එක මේ දුරකථන අංක මේ වෙලාවේ වෙන් කරවා තිබෙන කතා කරන්න සමහර වෙලාවට ඔබේ අදහස් අපිට වටිනවා මේ ගීත තෝරා ගැනීම සම්බන්ධයෙන් ඒ වගේම සමහර දෙනෙක් අපිට කරන යෝජනාත් මේ වැඩසටහන වඩා රසවත් කරගන්න හේතු වෙවි චිත්‍රපට ගීතයක් මතක් කරනකොට පුළුවන් නම් චිත්‍රපටයේ මොකක්ද ගීතේ මොකක්ද කියලා පැහැදිලිව සඳහන් කරන්න අපිට වඩා පහසුයි තෝරගන්න විශේෂයෙන්ම ගායකයෝ හෝ ගායිකාවත් මතක් කරන්න පුළුවන් නම් හොඳයි එයත් විශේෂයෙන්ම මතක් කරන්න කැමතියි. අපි වෛජන්තිමාලා රඟපාපු ගීතයකට යන්නේ වෛජන්තිමාලා සමගින් රාජේන්ද්‍ර කුමාර් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපානවා. හින්දි පිර අපි දන්නවා රංගනයෙන් විතරක් නෙවෙයි නර්තනයෙන්ත් ඔපවත් කරපු කෙනෙක් තමයි වෛජන්තිමාලා කියන්නේ. ඒ වගේම රාජේන්ද්‍ර කුමාර් ගත්තහමත් ජුබිලි කුමාර් කියලා අපි හඳුන්වපු අනුවර්තන නාමයට හිමිකම් කියන රංගන ශිල්පියෙක් විදිහට හඳුනා ගන්නට පිළිවන්. නිෂ්පාදනය කළ සාකි جگوندراجر شریدر سنگتا نوشاد گیت رچک مجھ س گیتے گا کرمار سہ ویجنٹ مال ویم مکشم کل හද මధుර සංජලි වැඩසටහනින් ඉන් එක් ගීතයක් අපි ෂමිලි චිත්‍රපටයෙන් තෝරා ගන්න 1971 තෙරගත වුණු ශෂී කපූර් සමගින් රාජ්කී මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ දැන් ශෂී කපූර් තමන්ගේ ප්‍රථම සිනමා රංගනයට හිමිකම් කියන්නේ 1961 වසරේ තිරගත වුණු ප්‍රකට සිනමා නිර්මාණකරුවෙකු වන යෑෂ් චොප්රාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු ධර්මපුත්‍ර කියන චිත්‍රපටය. ඒ තමයි ඔහුගේ අ, පළවෙනි චිත්‍රපටය බවට පත් වුණේ. එතන පටන් ඔහු ಭಾರತ සිනමාවේ තාම ජනප්‍රිය රංගන ශිල්පියෙක් බවට පත් වුණා. සුබෝධ් මුඛර්ජී නිෂ්පාදනයත් අධ්‍යක්ෂකවරයා සමීර් ගංගුඩි සංගීතවත් කළ සචින් දේව බර්මන් ගීපද රචකයන් නීරජ් ශශි කපූර් වෙනුවෙන් මේ ගීතය شور کمار گانا کلا شردی چتر پٹی کیسے کہیں ہم پیار نے ہم کو <laughs> کھیل دکھائے کیسے کہیں ہم پیار نے ہم کو کیا کیا کھیل دکھائے شرمائی قسمت ہم سے خود سے ہم شرمائے पतझड़ लूटे کیا کھیل دکھائے සිනමාව ಭಾರತ සිනමාවට සමීප කර පුද්ගලයා විදිහට තමයි අපිට ගුරුදත්ව හඳුනා ගන්නට පිළිවන්කම ලැබෙන්නේ. ඒ වගේම ඔහු මේ මිය ගියපු ආකාරයත් ಭಾರತ සිනමාවේ අ, ගොඩක් දෙනෙක් කතා බහ කරා. ඒ තමයි අබිරහස් අයුරින් මිය ගියපු ඉන්දිය සිනමාවේ විශිෂ්ට සිනමා අධ්‍යක්ෂකවරයෙකු විදිහටත් ඔහු පිළිබඳව කතා වෙනවා. චිත්‍රපටය නිෂ්පාදනය කළේ ගුරුදත් චෞදනින්කා චාන්ද් චිත්‍රපටය ಅಧ್ಯಕ್ಷಕವರ ಎಂ ಸಾದಿಕ್ ಸಂಗೀತವತ್ ಕಲಾ ರವಿ ಗೀಪದ ರಚಕ ಶಕೀಬ್ ಬದಾಯನಿ ಈ ಗೀತೆ ಗಾನ කළා මොහම්මද් රෆි චිත්‍රපටයේ ගුරුදත් වෙනුවෙන් ඔබට මතක ඇති එච්.ආර්. ජෝතිපාල මහත්මයා ගායනා කළ නින්දනේන රාත්‍රියේ එසේනම් මිතුරනි මේ ගීතය රසවිඳින්න අද අපි මధుරසංජලි වැඩසටහනෙන් සමුගෙනන ඔබට පිළිවන්න අපිට ලියන්න අපේ ලිපිනේ නිෂ්පාදක මధుරසංජලි රංගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල නිෂ්පාදක මధుරසංජලි රංගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් අදත් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳරුවන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම فوٹو چود ہو یا پتاب ہو جو بھی ہو تم پوتا کی کسم لاجواب ہودو کچا तुम खुदा की कसम लाजवाब हो चौदवी का चांद රන්සරය රන් රස භූමා රන් වැලිසේ රන් කොට